ආයුබෝවන්. අපි හැමෝම මොනවා හරි දෙයකට බැඳිලානේ ඉන්නේ නේද? ඒත් කවදා හරි හිතලා තියනවද මේ හැම බැඳීමකින්ම සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුරාම මාර්ගයක් ගැන? අන්න ඒ ගැඹුරු ගමන ගැන කියවෙන ආනින්ජ සප්පාය සූත්‍රය තමයි අපි අද විමසා බලන්න යන්නේ. මේ සූත්‍රයෙන් විසඳන්න උත්සාහ කරන මූලිකම ගැටලුව තමයි කාමාශාමන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේවා එක පැත්තකින් හරිම භයානකයි ඒත් අනිත් පැත්තෙන් හරිම ආකර්ශනීයයි කියලයි. හරියට මායාවේ ඈමක් වගේ. අන්න එතන තමයි අපේ මේ ගමනේ ආරම්භක ලක්ෂ්‍ය තියෙන්නේ. හොඳයි. අපි බලමු මේ ගමනේදී අපි ගවේෂණය කරන අධියර 6 මොනවද කියලා. පළවෙනියට ආශාවේ උගුල ඊළඟට පළමු මංග රූපේ ඉක්මවා යාම දෙවන මංග කිසිත් නැති බවට ඇතුළු වීම තෙවන මංග සංඥාවෙන් ඔබට ඊට පස්සේ අවසාන සියුම් බැඳීම ගැන කතා කරලා ආර්ය විමුක්තියෙන් අපි මේ විග්‍රහය අවසන් කරනවා. මේක හරියට පියවරෙන් පියවර ඉහළට යන ඉනිමගක් වගේ. හරි එහෙනම් පළවෙනි පියවර ආශාවේ උගුල. ඇත්තම නේද? මොකක් හරි ගමනක් පටන් ගන්න කලින් අපි හිරවලා ඉන්න තැන ඒ උගුල මොකද්ද කියලා හරියටම තේරුම් ගන්න ඕනනේ. අපි වලු මේ ගැන මෙතනදි කාම කියන වචනේ හරියටම තේරුම් ගන්න එක හරි වැදගත්. මේ කියන්නේ සරලවම අපේ පංච ඉන්ද්‍රියන්. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය සම්බන්ධයෙන් අතීතයේ, වර්තමානයේ හෝ අනාගතයේ අපි ලබන, එමත් නැත්නම් ලබන්න බලාපොරොත්තු වෙන ඕනෑම ආකාරයක තෘප්තියක්. ඉතින් ඇයි මේ කාමයන් උගුලක් වෙන්නේ? ඒකට හේතුව තමයි ඒවයින් ඇතිවෙන මානසික ප්‍රතිඵල. බලන්න අවිද්‍යාව ඒ කියන්නේ අනුන්ගේ දේවල් වලට තියෙන දැඩි ආසාව ව්‍යාපාදය ඒ කියන්නේ ද්වේෂය, සාරම්භය, ඒ කියන්නේ නිකුරුණේ ඇති කරගන්න ගැටුම් මේ හැම දෙයකම මුල තියෙන්නේ එතන. ඉතින් භාවනා මාර්ගයේ යන කෙනෙකුට මේවා ලොකු බාධකයක් වෙනවා. හරි. දැන් අපි ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් ගත්තා. එහෙනම් පළවෙනි විසඳුම පළවෙනි පියවර මොකද්ද? අපි බලමු මේ භෞතික ලෝකයට ඒ කියන්නේ රූපයට තියෙන බැඳීමෙන් මිදෙන්නේ කොහොමද කියලා. මේක පියවර තුනක මානසික අභ්‍යාසයක්. හරිම ප්‍රායෝගිකයි. බලන්න. පළවෙනි එක තමයි අදිෂ්ඨානය. මම මේ පංචේන්ද්‍රයන්ගෙන් ලබන සතුටට යටත් වෙන්නේ නැහැ කියලා හිතාගන්න එක. ඊළඟට අපි දකින ඕනෑම දෙයක්. ඒක ලස්සන මලක් වෙන්න පුළුවන්, කෙනෙක් වෙන්න පුළුවන්. මේක හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූලික ධාතු හතරෙන් කියලා විග්‍රහ කරනවා. ඒ කියන්නේ ඒකේ බාහිර අලංකාරය පහු කරලා හරය දකින්නවා. අවසාන පියවර තමයි ඒ හැම දෙයක්ම හැමතිස්සම වෙනස් වෙනවා අනිත්‍යයි කියලා මෙනෙහි කරන එක. අන්න ඒ තුන්වෙනි පියවර පිටිපස්සේ තියෙන ගැඹුරුම අදහස තමයි මේ. නිතරම වෙනස් වෙන දෙයක් මගේ කියලා අල්ලගෙන ඉඳලා වැඩක් නෑ කියන සරල ඒත් හරිම බලවත් අවබෝධය. අපේ මමත්වය කියන ග්‍රහණය ලිහිල් වෙන්න පටන් ගන්නෙ අන්න එතනින්. දැන් මාර්ගය තවත් සියුම් වෙනවා. අපි ස්තුල භෞතික ලෝකයෙන් මිදිලා මනසේ අරූපී තලයෙන් දිහාවටයි මේ යන්නේ. රූපයෙන් මිදුනට පස්සේ ඊළඟ පියවර තමයි මේ. මෙතනදී අපි තවත් ගැඹුරට යනවා. පළවෙනි පියවර භෞතික රූප පිළිබඳ සංකල්ප නැති වෙලා යන එක හරිම ශාන්තයි, හරිම නිස්කලංකයි කියලා මෙනෙහි කරනවා. දෙවනුව ඊටත් වඩා සියුම් දෙයක් දකිනවා. මේ ශරීරයයි සිතයි ඇතුලේ ස්ථිර පාලනය කරන ආත්මයක් නැහැ. ඒක හිස් දෙයක් කියලා අවබෝධ කරගන්නවා. අවසාන වශයෙන් අන්නේ අවබෝධයත් එක්ක මම කිසිම දෙයකට කිසිම තැනකට බැඳෙන්නේ නැහැ කියලා හිතේ ප්‍රබල අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. කිසිත් නැති බව කිනේ තලයට ඇතුළු වෙන්න කරන්න ඕන මූලිකම මෙනෙහි කිරීම තමයි මේ මෙය ආත්මයකින් හෝ ආත්මයට අයත් කිසිවකින් හෝ හිස්ය. මේක අපි අපේ අත්දැකීම් ගැන හිතෙන විදිහට මේක මගේ කියන හැඟීමට කරන සුජු අභියෝගයක්. හොඳයි. දැන් අපි එළබෙන්නේ මේ භාවනා මාර්ගයේ ඉහළම තලයට. කිසිත් නැති බව කියන තත්වයටත් එහා ගිය තැනක් තියෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. මේ තමයි ඒ తත්වය. ඉතින් කොහොමද මේ උච්චතම අවස්ථාවට ළඟා වෙන්නේ? ඒකට අවශ්‍ය වෙන්නේ එකම එක සියුම් දැක්මක් විතරයි. ඒ තමයි මෙතෙක් කල් ආපු හැම අත්දැකීමක්ම භෞතික රූප ගැන හිතපු විදිහ, කිසිත් නැති බව කියන සංකල්පය මේ හැම දෙයක්ම නිරුද්ධ වෙලා යන තැන තමයි නියම ශාන්තිය, නියම උතුම් බව තියෙන්නේ කියලා දැකීම. ඒක හැම සංකල්පයකින්ම එහාට ගිය තත්වයක්. හරි මෙතනින් තමයි කතාවේ නාටකීයම හැරවම පටන් ගන්නෙ. සරල ප්‍රශ්නයකින් අපි හිතන්නේවත් නැති විදිහේ සැඟවුණු උගලක් හෙළිදරව් වෙනවා. අපි හිතුවේ ඉහළම තත්වයට ආවා කියලා. ඒත් ඒකත් සිරගයක් වෙන්න පුරවන්ලු. බලමු කොහොමද කියලා. මේ තීරණාත්මක ප්‍රශ්නේ අහන්නේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ අහනවා ස්වාමීනි මෙච්චර ගැඹුරු උපේක්ෂාවකට ආපු භික්ෂුව නිදහස් වෙයිද නැද්ද? මේක තමයි මේ විග්‍රහයේ කූට ප්‍රාප්තියට මඟ පාදන්නේ. බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර ඇත්තටම පුදුම සහගතයි. උන්වහන්සේ කියනවා ආනන්ද සමහරෙක් නිදහස් වෙන්න පුළුවන් තවත් සමහරෙක් නිදහස් නොවෙන්නත් පුළුවන් මේක ලොකු කුතුහලයක් ඇති කරනවා නේද ඇයි එහෙම වෙන්නේ මොකක්ද ඒ වෙනස ඉතින් මේ ප්‍රතිඵල දෙක අතර තියෙන වෙනස මොකක්ද ඒක පුදුම හිතෙන තරම් සියුම් දෙයක් බලන්න එක කෙනෙක් ඒ උතුම් උපේක්ෂා තත්වයට ඇවිත් ආහ් මේක කොච්චර හොඳද කියලා ඒක ගැන සතුටු වෙනවා ඒක අගය කරනවා ඒකෙම ගිලී ඉන්නවා අන්න ඒක බැඳීමක් බවට පත් වෙනවා අනෙක් කෙනා ඒ තත්වයට ආවත් ඒකත් තවත් එක මානසික තත්වයක් විතරයි ඒකටත් ඇලෙන්න හොඳ නෑ කියලා දැනගෙන ඒ ගැන සතුටු නොවි ඉන්නවා අන්න එතනයි නිදහසට මඟ පෑදෙන්නේ ඉතින් මේ මුළු ගමනෙන්ම අපි ඉගෙන ගන්න ඕන වැදගත්ම පාඩම මේකයි කෙනෙක් කොයිතරම් උසස් අධ්‍යාත්මික තලයකට ගියත් ඒ තලයටම ආසාවෙන් බැඳෙනවනම් අන්න ඒකම තමයි නිදහසට තියෙන අවසාන බාධකය. ඒ සතුට භාර ගැනීමම උපාදානයක්. ඒ කියන්නේ බැඳීමක් බවට පත්වෙනවා. හොඳයි. අපි දැන් යමු අවසාන කොටසට. මේ සීළු අධ්‍යයයන් පහු කළාට පස්සේ සූත්‍රයේ අවසාන ඉලක්කය ඒ කියන්නේ නියම විමුක්තිය නිර්වචනය කරන්නේ කොහොමද කියලා බලමු. සූත්‍රයේ එන විමුක්තිය පිළිබඳ අවසාන අර්ථ දැක්වීම තමයි මේ ආර්ය විමුක්තිය. සරලවම කිව්වොත් ඒ කියන්නේ කාමයන්ට, රූපයන්ට, අපි ළඟා කරගත්ත ධාන සමාපatti වලට අන්තිමට ඒ උතුම්ම කියන උපේක්ෂා තත්වයටවත් කිසිම දෙයකට ඇලීමක් නැතුව මනස නිදහස් ඒකට තමයි අමත නැත්තම් අමෘතය කියන්නේ. ඉතින් මේ තමයි අපි ආපු සම්පූර්ණ ගමනේ සාරාංශය. කාමයන්ගේ උගුල හඳුනා ගැනීමෙන් පටන් අරගෙන රූප කිසිත් නැති බව වගේ තලයන් ක්‍රමෙන් පහු කරගෙන ගිහින් අන්තිමට උච්චතම தත්වයට පවා ඇලීමේ තියෙන අනතුර අවබෝධ කරගෙන සම්පූර්ණ විමුක්තියටපත් වීම. අපි මේ විග්‍රහය අවසන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සුජු කාලානුකූපී සා හරිම බලවත් ක්‍රියාමාර්ගයට කැඳවීමකින් මෙන්න ගස්මුල් මෙන්න හිස්තන් භාවනා කරන්න පසුව පසුතැවෙන්න එපා ඔබට අපගේ අනුශාසනාව මෙයයි මේක මේ දැනුම ප්‍රායෝගිකව යොදා ගන්න කරන ගැඹුරු ප්‍රබෝධමත් ආරාධනාවක්.